පත් කරනවා. ගරු ස්වාමින් වහන්සේ දෙමාපියන්ට කෘතගුණ සැලකීම, රැකබලා ගැනීම අද සමාජයෙන් වේගෙන් තුරන් වේගෙන යනවා. අම්මට තාත්තට සැලකීම ශක්‍රයා දක්වා ඉහළ තලයට ඔබව ඔසවා තබන්නක් කියන කාරණේ ඔබ මේ සිරසෙෆෙම් පන්සිල් මළුවේදීම අහලා තියෙනවා. ස්වාමින් වහන්සේ මේ తত্ত্বය අපි ධර්මානුකූලව කොහොමද අවබෝධ කරගන්නේ? මෙහෙමයි නෝනේ. ඒක අවබෝධ කරනවා කියන්නේ ඉතින් කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් කරන්න ඕනේ. ওই කාරණේ තුන නොදන්න කෙනා කර්මය කම්පල් විශ්වාසය හඳුනන්නේ නැහැ. ඒතර අම්මා තාත්තාට සැලකීම කියන කාරණේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට අදාළ ධර්මයක් හැටියටයි දාලා තියෙන්නේ. අම්මා තාත්තාට නොසලකන කෙනා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිසිම මාර්ගාංගයක් වැඩෙන්නේ නැහැ. දැන් යමෙක් අම්මා තාත්තාට දුක් දෙනවා නම් පීඩා කරනවා නම් නොසලකනවා නම් ඒ නොසලකන කෙනා තුල සෑම නිමේෂයකදීම සකස් වෙන්නේ නෝනා මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ අම්මා කියන තැනදී සම්මා දිට්ඨිය අර්ථයන්ට අම්මාගේ වටිනාකම දාලා තින්නේ ඒ අම්මා කියන අර්ථයේ තියෙන වටිනාකම නිසාමයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් උතුම් බුද්ධත්වයට පත් වෙලා පළවෙනි වස් කාලයේ හැමදාම ගත කරන්නේ තමන්ගේ අම්මාට ගිහිලා ධර්මයේ කියලා අම්මා උතුම් සෝවාන් ඵලයට පත් කරන්නේ. ඒතකොට නිරේතුරුවම බුදුරජාන් වහන්සේ දේශනා කරන නෝනා අර ආනන්තරීය පාප කර්ම ගැන කියනකොට බුදුරජාණන් වහන්සේගේ ලේසල වීම රහතන් වහන්සේ මැරීම අම්මා තාත්තා මැරීම සංඝ බේදේ ආනන්තරීය පාප කර්ම කියලා. ඒතකොට බලන්න එහෙනම් රහතන් වහන්සේ මැරීම කියන තැනත් අම්මා තාත්තා මැරීම කියන තැනත් දෙකම ආනන්තරීය පාප කර්ම වලටයි දාලා තියෙනවා. එහෙනම් බලන්න අම්මා තාත්තා කියන අර්ථය බුදුරයන් වහන්සේ රහතන් වහන්සේ කියන අර්ථය ළඟම කියලා තියෙනවා. එතකොට එහෙනම් බලන්න අම්මා තාත්තාට අපි රහතන් වහන්සේ කෙනෙක් හැටියට සලකන්න කියලායි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. මොකද රහතන් වහන්සේ කෙනෙක් ලෝකෙට දී කරන්නේ අම්මා තාත්තා කෙනෙක් නිසාමයි. ඒ නිසා නිරේතුරු අම්මා තාත්තාත් රහතන් වහන්සේ කියන කෙනා දෙන්නාම එකතැන කියලා දකින්න කියලා තමයි බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඊළඟට ආයිමත් සක්‍රියා වෙන්න අවශ්‍ය ධර්මතාවයන් ගැන බුදුරජාන් වහන්සේ කියද්දී සක්‍රියා වෙන්න අවශ්‍ය එක ධර්මතාවයක් තමයි අම්මා තාත්තාට සැලකීම. යමෙක් අම්මා තාත්තාට නිරේතුරුව උපස්ථානය කරමින් නිරේතුරුව ගරු කරමින් නිරේතුරුවම රෝගාබාධ වලට පිළියම් කරමින් කටයුතු කරද්දී ඒ හේතුව මුල් කරගෙන යාට ඕනනම් සක්‍රියා කියන තැනට යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න එතකොට අම්මා කියන තාත්තා කියන සංස්කාරය නෝනා කුසල් නිදියක්. එතකොට මේ කුසල් නිදිය තමයි අපි දැන් අර කියන දරුවා සම්පූර්ණයෙන්ම අකුසල් නිදියක් බවට පත් කරගෙන තියෙන්නේ. නිසා මේ ධර්මයේ සඳහන් වෙන්නේ ධර්මයේ නිදි කියලා කියන්නේ මේ මණික් නිදි, දියමන්ති නිදි වලට නෙමෙයි. යමෙක් මණික් නිදියක් අයිති කරගත්තොත්, දියමන්ති නිදියක් අයිති කරගත්තොත් ඒ මණික් නිදිය දියමන්ති ඉල්ලම නිසා එයා දුකමයි සකස් කරගන්නේ. කෝටි ගණන් ධනෙ ලැබුණත් ඒ ලැබෙන කෝටි ගණන් ධනෙ ලැබෙන මොහොතක් පාසා බිය සකස් වෙන්නේ කාමච්ඡන්දයන් පංච නීවරණමයි සකස් වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ ධර්මයේදී මේ ඉල්ලම කියලා කියන්නේ නිදිය කියලා කියන්නේ මේ අම්මා තාත්තා කියන ඉල්ලම. අම්මා තාත්තා කියන ඉල්ලම තමයි අපිට මේ ලෝකේ ශේෂ්ඨම සැපය වෙන සක්‍රියා කියන සැපයට අපි ඔසවල තියන්නේ. ප්‍රබෝධි ගානක් ධනේ තියෙන දියමන්ති ඉල්ලමක් මගේ කරගත්තොත් ඒක මගේ කරගත්තේ දාපටන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණ අකුසලයට අදාළ තැනමයි සකස් කරන්නේ. ඒක අම්මා කියන නිදිය අම්මා තාත්තා කියන දියමන්ති නිදිය මැණික් නිදිය ඔබ මගේ කරගන්න දක්ෂණං ඒ දියමන්ති නිතිය ගරලක් ගොඩගන්න සෑම කුසල් මැණිකක් පාසා නොනා භවයේ උපරිම සැපේ කියන කාරණේ අපිට ලබලා දෙනවා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම මේ සම්මා දිට්ඨියේ අර්ථයන් දැනගන්න ඕනේ. සම්මා දිට්ඨියේ අර්ථයන් දැනගන්න ඉස්සෙල්ලා කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තියෙනවා. ඒවා කරද්දී එයා දකිනවා දෙයනේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසල් නිදිය අම්මා තාත්තා කියන කුසල් නිදිය කියලා. එතකොට ශ්‍රේෂ්ඨම කුසල් නිදිය අඳුනාගත්තට පස්සේ එයා ඒ කුසල් නිදිය සුවසේ දරාගෙන භවයට අවශ්‍ය පින සකස් කරගන්නවා. දැන් මගේ මේ භික්ෂූත්වයේ මට මෙතෙන්ට එන්න එක ශක්තිමත් කුසල් නිදියක් බවට පත් කරලා දුන්නේ මගේ අම්මමයි. මගේ අම්මා මැරිලා අවුරුදු එකහමාරකින් වගේ තමයි මම පැවිදි වෙන්නේ. මගේ අම්මා අවුරුදු 8ක් අංශභාගය හැදිලා ඉතියා. එයාට ඇවිදින්න බෑ මේ අතයි කකුලයි සම්පූර්ණයෙන්ම අප්‍රාණිකයි. ඒ වෙලාවේ ගෙදර හිටියෙත් මම තමයි දවල් කාලේ ඒ නිසා මම අවුරුදු 8ක් කාලයක් අවුරුදු 8න් අවුරුදු 5ක වගේ කාලයක් තනිකරම අම්මාව පෝෂණය කළා කියලා. එතකොට මේ රැස් කළා වූ කුසල් ශක්තිය, ඒ අම්මාට කළා වූ කුසල් ශක්තිය එක ඵලයක් තමයි මම මේ මොහොතේ භික්ෂුවක් හැටියට භුක්ති විඳින්නේ. ඒ කුසල් ශක්තිය අපිට අතීතයේ යටපත් වෙලා තිබ්බේ ශක්තිමත් කුසල් මතු කරලා මතු කරලා අපිට ගොඩ කරලා දීලා අපිට අයෝමයේ කුසල් ශක්තියක් තුලින් අපිව මාර්ගය තුල ඉස්සරහට දැන්. නමුත් මේ ශක්තිය අපිට මතු කරලා දුන්නේ අම්මා කියන කුසල් නිදියෙන්. ඒ අම්මා කියන කුසල් නිදිය මැණික් නිදියෙන් සුවසේ ඉල්ලන් ගරාගත්ත කෙනෙක් තමයි මම. සුවසේ ඉල්ලන් ගරාගත්ත කෙනෙක් තමයි. ඒ නිසා නෝනා නිරේතුරුවම ධර්මයේ අම්මා කියන්නේ ඉල්ලමක්, අම්මා කියන්නේ තාත්තා කියන්නේ ඉල්ලමක්. ඒ ඉල්ලමින් ගරා ගන්නා වූ කුසල් සංස්කාරමයි නෝනා ලෝකයේ සැබෑම සැපයට අපි ඔසවලා තියෙනවා. ඒ නිසා ඔබ අම්මා කියන ඉල්ලම අම්මා අසතුටෙන් තබලා අම්මාට දුක් දීලා ඔබ සෑම නිමේෂයකදීම අම්මා කියන ඉල්ලමෙන් ගරා ගන්න අකුසල් සංස්කාරයක්මයි. ඒ අකුසල් සංස්කාරයන් නෝනා රහතන් වහන්සේ කෙනෙකුට පීඩා කළාහම බලවත් අකුසලයන් කරාපිව අරගෙන. එවැනි බලවත් අකුසල් අපිට විපාක දෙන්නේ කුමක් නිසාද? ඊළඟ ජීවිතයට යන්න ඉස්සෙල්ලා මේ ජීවිතේදීම අම්මා තාත්තාට පීඩා කළොත් ඒ පීඩාව නිසා ඒ පීඩා කරපු දරුවන් වැඩි වියටපත් වෙලා දුවා දරුවෝ හැදුවට පස්සේ ඒ දුවා දරුවන් විසින් අර දරුවන්ව පීඩාවට අම්මා තාත්තා පීඩාවටපත් කරනවා. ඒක ඕක තමයි වෙන්නේ. හුඟක් අම්මා තාත්තා පීඩාවටපත් වෙන තැන්වල හොයලා බැලුවොත් ඒ අම්මා තාත්තා තමන්ගේ අම්මා තාත්තාට පීඩා කළා තියෙන්නේ. දැන් මේ මොහොතේ තමන්ගේ අම්මා තාත්තාට පීඩා කරනවා තමන්ගේ දරුවෝ දකිද්දී ඒ දැක්ම ඔස්සේ අනාගතයේදී තමන්ගේ අම්මා තාත්තා වයසට ගියාම ඒ ආකාරයෙන් මේගොල්ලෝ පීඩාවට හේතුඵල ධර්මය සංස්කාර අකුසල් විපාකය. තේරෙනවද? ඒක මෙලොවදී මේගොල්ලෝ විපාක විඳිනවා. ඉන් පස්සේ ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ උප්පත්තියක් ලබද්දී අනිවාර්යයෙන්ම ඉපදෙන වෙලාවෙම අම්මා මැරෙනවා. සමහරවල් ඉපදිලා අවුරුද්දෙන් දෙකෙන් අම්මා මැරෙනවා. නැත්තම් අම්මා දාලා යනවා. ඔය ළමා නිවාසවල ජීවත් වෙන අහිංසක දරුවෝ කියන්නේ කවුද? පෙර ජීවිතේ අම්මා තාත්තලාට දැඩි විදියට පීඩා කරපු දරුවෝ. තේරෙනවද? අම්මා තාත්තාගේ රැකවරණයක් නැහැ. ඔය පාරේ දාලා යනවා කියන දරුවෝ වැසිකිලි වලවල් වලට දාලා යනවා කියන දරුවෝ කවුද? පෙර ජීවිතේ තමන්ගේ අම්මා තාත්තලාට දැඩි විදියට පීඩා කරපු දරුවෝමයි. දැන් සමහර ඔය පූසෝ ඉන්නවා, බලල්ලු ඉන්නවා, වෙනවත් ඔය කබරයෝ, තලගොයි වගේ සත්තු ඉන්නවා. පැටියා දාපු ගමන්ම අම්මා විසීම මරාගෙන කනවා. තේරෙනවද? ඒ පැටියා දාපු ගමන් අම්මා විසින්ම තාත්තා විසින් මේ පැටියා මරාගෙන කන්නේ කුමක් නිසාද? පෙර ජීවිතේ මව්පිය දරුවන් අතර තිබ්බා වූ ගැටුම් වල හේතුඵල ධර්මයක්. සංස්කාරපත්‍ය විඥාන සංස්කාරයන්ට අදාළව අර බලල් අම්මා තුල විඥානය සකස් වෙනවා දරුවාව මරාගෙන සංස්කාරපත්‍ය විඥාන සංස්කාර වලට අදාළව විඥානේ සකස් වෙනවා. ඒ වගේ නිරේතුරුවම අපි මේ තිරිසන් ලෝකයේ දැක්කත් සමහර වෙලාවට ඒ තිරිසන් සතා පැටවු දාන වෙලාවම අම්මා මොකක් හරි හේතුවකින් මැරිලා. මැරලා වෙලා අර පැටියටත් කිරිත් නැතුව බඩගින්නෙම තමයි පැටිය මැරලා. ඒතොන්න මේ සෑම දෙයක්ම අම්මා තාත්තාට කඳුලක් දුන්නොත් නිරේතුරුව දකින්න ඕනේ ඒ කඳුල ගින්දරක්ක කියන කාරණය. තේරෙනවද? අම්මා තාත්තාට දෙන කඳුල සංසාරයේ අපිව කල්ප ගානක් ගින්දර වලින් පුච්චනවායි කියන කාරණේ දකින්න ඕනේ. නමුත් මේ සෑම දෙයක්ම නොනා සංස්කාරයක්, අකුසල් විපාකයක්, මේ මොහොතේ යම් අම්මා කෙනෙක් දරුවන්ගෙන් පීඩාවටපත් වෙනවා නම් ඒ දරුවාගෙන් පීඩාවටපත් වෙන්නේ ඒ අම්මාගේ තපුසල් සංස්කාරය. ඒක හොඳට තේරුම් ගන්න. අපි කොච්චර මේවා කතා කළා කියලත් වැළකෙන්නේ නැහැ. මොකද අම්මා ඒ අම්මලාගේ අකුසල් විපාක නවතින්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා මේ මොහොතේ કોઈ අම්මා කෙනෙක් දරුවන්ගෙන් පීඩාවටපත් වෙනවා නම් ඇත්ත වශයෙන් මේක දරුවාගේ විතරක් වරදක් නෙමෙයි. දරුවාට පීඩා කිරීමට දැනීම සකස් වෙන්නේ ඊට අදාළ සංස්කාරයන් අම්මා තුල තියෙන නිසා. එයා මේ ජීවිතේ අම්මා තාත්තාට සලකන්න පුළුවන්. නමුත් පෙර ජීවිතේ ඊට අදාළ සංස්කාර තියෙනවා. ඒ නිසා නිරේතුරුවම මේවා නෝන අපි කතා කළා කියන තැනින් කවදාකවත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ඒකයි මං කිව්ව අපිට ලෝකේ හදන්න බෑ. මේවා දැකලා මේවා කමටහනක් කරගෙන ධර්මානුකූලව ජීවිතේ දැකලා අපි මේවෙන් මිදෙන්න ඕනේ කියන කාරණේ සකස් වෙනවා. ඉතින් ඒ වාට අපිට මේ ජීවිතයේ අධ්‍යාපන පුරුදු විතරක් වැඩක් නැහැ නෝනා සාංශාරික පුරුදුත් අපිට තියෙන්න ඕනේ. ඒ සාංශාරික පුරුදු විසිනුයි මේ ජීවිතේ අපිට පුරුදු සකස් කරලා දෙන්න. සාංශාරික හුරුවක් නැත්නම් කවදාකවත් කොච්චර අපි ඉගෙනුවත් නෝනා අපිට කවදාකවත් මේවා සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අම්මා තාත්තාට නොසැලකීම සම්මාදිට්ඨියේ දුර්වලභාවයක් සම්මාදිට්ඨිය දුර්වල කුමක් නිසාද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම. ඔච්චර ඔතන තමයි තියෙන්නේ. ඒ නිසා අම්මා තාත්තලාට දුක් දෙන්න එපා කියලා කොච්චර කිව්වත් වැඩක් නැහැ. තේරෙනවද? ඇයි? ඊට හේතුවටයි පිළියම් කරන්න ඕනේ. මොකද්ද හේතුව? කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ අම්මා තාත්තා කියන්නේ කුසල් නිදියක් කියන කාරණා. යමෙක් අම්මා තාත්තාට සලකනවා නම් නෝනා ඒ සැලකීම තුල ලබන්නා වූ ආනිසංසයන් එයා මේ ජීවිතය තුලදීම ලබනවා. මේ ජීවිතය තුළදීම ලැබෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කියන තැන තියලා තියෙනවා. අම්මව. මොකද මම මේ අත්දැකීම තුලින් අම්මා තුලින් ගන්න තියෙන සැබෑම කුසලයේ ගත්ත දරුවෙක්. මම අත්දැකීමක් තුලින් මං කියන්නේ. මේ කුසල් නිදිය කවදාකවත් අකුසල් නිදියක් බවට පත් කරගන්න. එනිසා මේක සුවසේ ගරා ගන්න ලැබෙන අම්මාගේ කඳුළු බින්දුවක අම්මාගේ මුත්‍රා බින්දුවක අම්මාගේ මුත්‍රාතැවුණු රෙද්දක නෝනා සක්‍රියා වීමට අවශ්‍ය සාධක තියෙනවා. නමුත් අපි මේ සාධක නෙලාගන්නේ නැහැ. ඒ සාධක නෙලා ගන්න නැතුව අපි උදේ ඉඳන් කුඹුරු කොට කොටා රස්සා කර කර කන්තෝරු ගිහිල්ලා හම්බු කරන්න යනවා. සක්‍රියා වෙන්න අවශ්‍ය දේ මෙතන අපි අතහැරලා දාන්න. බලන්න කොච්චර මොඩකමක්ද කියලා නේ. අරසා සස්ත්‍රීක කල්ප ගණන් දිව්‍යාංගනාව පිරිවරාගෙන දිව්‍ය ඕජාව, දිව්‍ය තේජස්, දිව්‍ය අසිරිය පිරිවරාගත්ත සක්‍රියා වෙන්න අවශ්‍ය ධනයක් අතහැරලා දාලා අපි ගිහිල්ලා පැය රස්සාව කළා රුපියල් 1000ක් වෙනවා. තේරුණාද? ඈ අරසා දෙයක් ගෙදර තියෙනවා. නේ? අරසා සස්නේක සැපයන් gedara තියෙනවා. ඇයි මේක දකින්නේ නැත්තේ සම්මාදිට්ඨිය? දුර්වල. සම්මාදිට්ඨිය දක්ෂ කෙනා එයා රාජකාරියක් කරලා මෙතන තියෙන සැපයත් එයා මතු කරලා ගන්නවා. මොකද මෙතන සක්‍රිය වෙන්න අවශ්‍ය සැපේ තියෙනවා. තේරෙනවද? මේ පැයටක් වැඩ කළා මාසයන්තිමට රුපියල් 50000ක් ගන්නව නෙමෙයි. කිසිම බාධාවකින් තොරව කල්ප ගානක් දිව්‍ය සැප විඳින්න සක්‍රියා කියන සැපේ මෙතන තියෙනවා අම්මලා. තේරෙනවද? ඒ සක්‍රියා කියන සැප විතරක් නෙමේ රහත් ඵලයට සෝවාන් ඵලයට අවශ්‍ය සාධකත් මෙතන තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අම්මා කියන තාත්තා කියන චරිතය තුල නෝනා දිව්‍ය සැපේ සක්‍ර සැපේ වගේම භව නිරෝධයට අවශ්‍ය සාධකත් සැඟවිලා තියෙනවා කියලා. ඉතින් ඒක මතු කරලා දෙන්නේ සම්මාදිට්ඨිය තුලින්. මට මතකයි මම එක්තරා අවස්ථාවක ඔය රෝගී වෙච්ච මුල් අවස්ථාවේ ඔය අපේ අම්මා එක රෝහලක හිටියා. ඒ අම්මා ඊට වෙලාවේ සිංහල බෙහෙත් කළේ. දැන් සිංහල බෙහෙත් කළාම හැමදාම රාත්‍රී 6 ඉඳන් උදේ වෙනකම් මන් තමයි අම්මා ළඟ ඉන්නේ. එතකොට කසාය අරිෂ්ඨ තමයි දෙන්නේ. ඒ දෙනකොට එයාට ගොඩාක් වැසිකිලියනවා. දැන් මං හැමදාම හවසට යද්දී මං හැමදාම ඒ ඊට අදාළ අර කොළ අරවා මේව අරගෙන තමයි යන්නේ. අම්මා හැමදාම රෑ හතා මාර වෙනකොට වැසිකිලියනවා. දැන් මේ කටයුතු ඔක්කොම සිද්ධ කළාට පස්සේ දැන් එක දිගටම සතියක් විතර ඉඳලා එක දවසක අම්මට වැසිකිලි ගියේ නැහැ. නමුත් නෝනා මටේ වැසිකිලි නොගියාය කියන කාරණය මට දැනුනේ නෝනා මගෙන් අවුරුද්දක් යමෙක් වැඩ අරගෙන පඩි නොදී මාවේ එළෙව්වහම ඇතිවෙන්නා වූ දැනීමක් තියනවාද මට එදා දැනුනේ එහෙම දැනීමක් තේරෙනවද මොකද මං ඒ ඒ තුලින් ඒ සා කුසල් ආස්වාදයක් ලැබුවා මට මතකයි එක රාත්‍රියකට ඒ අම්මාර කසාය බීම නිසා රැට පස්වතාවක්වත් මුත්‍රා කරනවා. ඒ මුත්‍රා කරන පාරක් පාසාර ඇඳට දාලා තියෙන රෙද්ද තෙමෙනවා. මම එක රැට ওই රෙදි හය හොදලා තිනවා ෆෑන් එක යට දාලා නැවත දාන්න. මොකද ඒසා අම්මා කියන නිදියෙන් නෝනා ගන්න තියෙන කුසල් ගරාගත්ත කෙනෙක් මම. මගේ අම්මා කියන නිදියෙන් ගත්තේ කුසලයේ 150ක් මගේ ජීවිතේ මොකක් කර ශක්තියක් තියෙනවා නම් මගේ අම්මා කියන නිදියෙන් තමයි ඒ කුසල් ශක්තිය මතු කළා. ඒකයි මං කිව්වේ අම්මා කියන තාත්තා කියන ශේෂ්ඨ කුසල් නිදිය තුල ඔබට සක්‍රියා වෙන්න අවශ්‍ය සාධකක් තියෙනවා. ඔබට භව නිරෝධයට අවශ්‍ය සාධක දෙකම සැඟවිලා තියෙනවා. නමුත් ඔබ මේ දෙකටම පයින් ගහලා ගන්න අකුසලේ නම් පුතේ කරන අපරාධයක් ඒක. තේරෙනවද? ඒක අපරාධයක්. ඒ නිසා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න අම්මා කියන්නේ රහතන් වහන්සේ කියන අර්ථය ළඟ තිබ්බ අර්ථයක්මයි බුදුරජාන් වහන්සේ. ඒ නිසා අම්මාට රිදවන කෙනා රහතන් වහන්සේ කෙනෙකුට රිදවීම නිසා සකස් වෙන සංස්කාරයන් ලබන්න සංසාරේ බලාපොරොත්තු වෙනවා.